සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා නිස්සරණ වනයේ භාවනා වැඩමුළු වලට සම්බන්ධව භාවනා පුහුණු කළ කෙනෙක් වෙමි. නේවාසික භාවනා වැඩසටහන් වලට නිතරම සහභාගී වීමට නොහැකි නිසා gederදී පැයක් පමණ භාවනාව ප්‍රගුණ කරමි. මා නාසිකාග්‍රේ මූලික කරගෙන ආශ්වාස ප්‍රශ්වාසයේ මත සිහිය පිහිටුවා භාවනාවෙහි යෙදෙමි. මුලදී විවිධ සිතුවිලි අතීත ක්‍රියාවලි අනාගත සැලැස්මවල් සිහියට ආවත් දැන් මට ඒකාකාරී අරමුණක සිත පිහිටුවා ගැනීමට හැකි බව දැනේ. බොහෝ අවස්ථාවල භාවනාවෙහි යෙදෙන විට මුලින් ආශ්වාසෙහි සියුම් බවක්ද ප්‍රශ්වාසෙහි ගොරෝසු බවක්ද දැනේ. මෙය සෑහෙන වේලාවක් කරගෙන යන විට ආශ්වාසය හොඳින් දැනෙන අතර ප්‍රශ්වාසය කෙටි වී යයි. ආශ්වාසයට පසුව එම ක්‍රියාවලිය එන හිටින බවක්ද දැනේ. එවිට කයද සැහැල්ලු වේ. දෙයත් විටක එක්වරම ගැස්සේ. ඒ ගැන අවධානය යොමු නොකර ආශ්වාසයටම හිත යෙදූ විට ආශ්වාස ප්‍රශ්වාස දෙකම ඊතා සියුම් වේ. පසුව ආශ්වාස ප්‍රශ්වාස කරන බවක් අමතක වූ වාසේ දැනේ. විටක විවිධ ආලෝක ධාරා පැමිණ නැතිව යනවා පෙනේ. එම ආලෝක ධාරා අඳුරු වලාවන්ගේ වැසී යනවා පෙනේ. මෙම ඡායාවන් ඇතිවෙමින් නැතිවෙමින් බොහෝ වේලාවක් බලාගෙන සිටිය හැකිය. එම අවස්ථාවෙහි ටික වේලාවක් ගත කරන විට කාලය අවසන් වන විධානය ලැබෙයි. එයින් නැගිටින විටදී එදිනෙදා කටයුතු වලදී සිහිය පිහිටුවා ගැනීමට සිතා සිටියද එය කර ගැනීමට අපහසු වේ. විවේකීව සිටින විට ඉදිරි වැඩ කටයුතු වැනි දේ මතක් වීම වැළැක්වීමට උපදේශක්ද මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට සුදුසු උපදේශක්ද ඔබ වහන්සේගෙන් ඊටා ගෞරවයෙන් අයද සිටිමි. මේකේ වාර්තාගත කිරීම හොඳයි අනික් කාත් එක්ක බලනකොට. නමුත් සඳහන් කරලා තියෙන්නේ පරියංක භාවනාව විතරයි. ඉල්ලීමක් නම් තියෙනවා එදිනදා වැඩ ගැන. මේ දෙක අතරමැද තමයි මේ සක්මණ භාවනාවේදී අපි මේ ගුණ ඇති කරගන්නේ. ඒ නිසා සක්මන් මේ පරියංකයට යන්නේ ඉස්සෙල්ලා සක්මන් කරලා වාඩි වෙනවා නම් ওই පරියංකේ වැඩ කටයුතු ටික ඉස්සරහට ගන්න පුළුවන්. ගොඩාක් වෙලා යන්න ඉස්සෙල්ලා අර සක්මණෙන් ගිනින එකලස සතිය නිසා මේ පරියන්කේ ආරම්භය හරි සාර්ථක වෙනවා. ඒ වගේම පරියන්කේ මේ කියන தත්ත්වයartේ තියෙනවනම් තමන් තව ටිකක් දිගට පරියන්කේ කරන්න වෙන මට්ටමක් තියෙනවා. මොකද දැන් අර අරමුණ ගොරෝසු වීම සහ සියුම් වීම නැවත ගොරෝසු වීම සහ සියුම් වීම ආදී චක්‍ර දිගට දිගට යන්න පටන් ගන්න තියෙනවා. එතකොට එහාට යන්න යන්න යන්න යන්න ආස්වාසය චක්‍රයක් ප්‍රස්වාසය චක්‍රයක් ඊට පස්සේ ආස්වාසයේ සියුම් වීම සහ ගොරෝසු වීම අතර චක්‍ර කරකැවෙන. ඒක හරි අමාරුයි අල්ලගන්න. නමුත් අල්ලගත්තට පස්සේ ගොඩාක් වෙලා යන්න ඕන. ඊට පස්සේ මුළු භාවනාවම ස්වයන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ස්වයංක්‍රීය වෙන්න පටන් ගන්නවා. අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තියෙන බලාගෙන ඉන්න එක විතරයි ඉඳවපු ගමන් ආනපන ගොරෝසු වෙනවා ආයෙ තැම්පත් වෙනවා. ආයෙ ගොරෝසු වෙනවා ආයෙ තැම්පත් වෙනවා නිකන් මොහොතේ වඩදිය බාදිය වගේ. ඒ කවුරුත් කරන දෙයක් නෙවෙයි. ස්වභාවය. අනේ එදාට තමයි Tamanට මේ වශී කරගත්තා ආනපන Taman ළඟට නතු කරගත්තා කියන එක කියන්න පුළුවන්. ඉතින් මට පේනවා සක්මන මෙතන අඩුපාඩුව බලපාලා තියෙනවා කියලා. ඒතකොට සක්මනේ තමයි අපි ආනපන සති භාවනාදී භාවන කෙරෙන්ඩර්ලා බලන එකනේ කරන්නේ. සක්මනේදී කරලා බලන එකනේ කරන්නේ. ඇවිදින ගමන් බලනවා. ඒතකොට gedara dora කටයුතු කරනකොටත් නැමැතිල්ලේ සතියෙන් නිස්සද්දව කටයුතු කරන්න බලන්න. ඒකට හරි වටිනවා දවසක් පුරාවට වැඩ කරනකොට අපෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න ඕනේ. තමන්ගේ වරඳප්පින් ආනක් හොදනකොට, රෙද්දක් පෙරෙද්දක් හොදනකොට, දොරක් කරින වහනකොට, පොළවේ ඇවිදිනකොට තමන්ගෙන් කොච්චර සද්ද නිකුත් වෙනවද කියලා. ඒ සද්ද වලට නිකුත් වෙනවා ඇහෙන බලනකොටම හිත ඇතුළට එනවා. ඉතින් අපි ඒ නිසා භාවනා කරන්න ගියාම දොස් කියනවා අනික් අය සද්ද කරනවා කියලා. නමුත් අපි දවසක් පුරා කටයුතු කරනකොට ගොඩක් අනවශ්‍ය ශබ්ද නිකුත් අන්න ඒක අඩු කරන්න කියලා කියන්නේ මං අඩු වෙයි. ඒවට අහුම්කම් දෙන්න. තමන්ගේ නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න. ඒතකොට තමන්ට තේරෙයි තමන් හැම වෙලාවෙම යම් ප්‍රමාණයක ඉන්දිය සංවරයක් ඇතුව වැඩ කරන්නේ. ඒක අමාරුම දේ. මේ මේන ඉන්දිය සංවරේ සතියෙන් එන එක. ඒක ආවට පස්සේ තමන්ට තේරෙනවා වැඩ කරාට අපේ ලොකු සාංචින්න කාලේ කරන්නේ කරන හැම වැඩක් තුළම හැම චිත්තක්ෂණයකම හිත විස්්‍රාම වෙනවා. අවුරුදු 55 ඉගෙන විස්රාමේ නෙවෙයි. වැඩි කරන්නේ ඒ තමන්ගේ තියෙන ශක්තිය ප්‍රමාණයට තමයි. ඒකට වැඩ කරලා ඉවරලා කියලා හති අරින්න දෙයක් නැහැ. කරන කරන වැඩේ කරන්නේ විස්රාමේ. ඒක තමයි ඔය නැවතිල්ල කරන්න කියනවා. නිස්සද්දව කරනවා විතරක් නෙවෙයි. තමන්ගේම නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනවා. ඊට අමතරව අරියංකේ සක්මණෙන් පිටත් පුළුවන් තරම් සතියෙන් ඉන්න බලන්න. එතකොට කාටවත් කියපන්න ඕනේ නැහැ. කවුරුත් දැනගන්න ඕනේ නැහැ තමන් මානසිකාරක ඉන්නවයි කියලා. තමන්ටම තේරෙන්න පටන් අරගනි. ඒකට කියන්නේ නිහඬ බණ කියලා. කවුරු හරි එහෙම ජීවිතයක් ගත කරනවා බලහින්න කෙනාට උනත් තේරෙනවා මෙවන්සගේ ජීවිතේ චාරයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් සංවරයක් තියෙනවා කියලා. මම බලන්නේ තියෙනවා පැය දෙක ලොකු ස්වාමීන් වහන්සේ දිහා මගේ හොඳටම තරුණ වයසේ ලොකු සාංශකේ වයස වයසත් මම ඒ වයසට දන්නේ නැහැ. ඒක නමුත් පුදුමාකාර ගුණයක් තියෙන වැඩක් කරනකොට. ඉතින් ඒක දිහා බලනකොට තමනුත් නිකන් ඒකට ආකර්ෂණය වෙලා හිටන ගතියක් තියෙනවා. ඒක නිසා මේ ලය තමන්ගේ වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය දැනගන්න විශ්‍රාම වේගින් වැඩ කරන්න ඕන. තමන්ගේම සද්ද වලට අහුම්කන් දෙමින් වැඩ කරන්න ඕන. සතියෙන් කරන්න බලන්න පුළුවන් තරම්. එතකොට අපිට කවදා හරි අර පොඩි ළමයාට කිව්වනේ නිින්ද ඉඳි මම දැන් නිින්ද ඉන්නවා කියලා මොන වචනේ කියනවද අපි දන්නේ නැහැ. ඒ ළමයා කියනවා. තමන්ට අසතියෙන් ඉන්නකොට දැන් මම අසතියෙන් ඉන්නවා කියලා වැටහි. ඉවරයි. ඔක්කොම ප්‍රශ්නේ දැන් ඉවරයි. කාට හරි පුළුවන් නම් දැන් මම ඉන්නේ සතියේ නෙවෙයි කියලා අසතියෙන් ඉන්න වෙලාවේ අසතිය දැනගන්න ඒක රාජ අපරාධයක් නෙවෙයි. එදාට තමයි සතිය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒ නිසා දවස පුරා බලන්න කොච්චර වෙලා සතිය ඉඳ උත්සාහ කරනවා ඉන්න උත්සාහ ඉන්නවා ඉන්න බව දැනගන්න උත්සාහ කරනවාද කියනවනම් දවසක දැන් මං ඉන්නේ අසතියෙන් ඒ නැත්නම් ප්‍රමාවට වැටිලා ඒක මං දන්නේ. ඉතින් කොයි එක වුණත් දන්නේ කොහොඳයි. අසතිය වුණත් දන්නේ කොහොඳයි. ඒක තමයි තමයි දොස් කියන්නේ යන්නේත් නැහැ. භාවනා නොකරන අයට දොස් කියන්නේ යන්නේත් නැහැ. තමන් තේරුම් ගන්නවා මේ මෙච්චර දඟලන මමත් මෙහෙමනම් භාවනා නොකරන මිනිස්සු කොහොමද? මිත්‍යා දෘෂ්ටිකේ කොහොමද? තිරිසන් සතෙක් කොහොම ඇද්ද? නිරි සතෙක් කොහොම ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේ අසත්‍ය තේරුම් අරගන්න මට්ටමට යනකම් කරන්න ඒකට තමන් ගැන පුදුමාකාර පරිේශන තෘෂ්ණාවක් තියෙනවා. මම මේක ආට මේක කෙරෙන්නේ මට ඕන දෙ නෙවෙයි. මේක මේ අන්තරේ යනවා. මේක බලාගෙන ඉන්න නිකන් අර ක්‍රිකට් ගහනකොට අවුට් එකක් යන වෙලාවේදී වෙච්ච සිද්ධිය ආපහු දාලා පෙන්නන්නේ. action replay slow motion යලි වුණාට පස්සේ ඒ විනිශ්චයකාරතුම සමාජලට අරය හොඳයි මෙයා හොඳයි අරය අවුට් මේ අවුට් කියනවා. ඒකට ඒ අනිත් පැත්ත චෝදනා කරනවා. එහෙම ප්‍රශ්නයක් ආව ගමන් කරන්නේ වීඩියෝ ක්ලිප් එක දාලා බලනවා. දාලා බලපුවාම කාටවත් චෝදනා කරන්න බෑ. මොකද වීඩියෝ ක්ලිප් එක පක්ෂග්‍රාහී නෑනේ. අන්‍යෝගේ Taman දිහා බලන්න පුළුවන් ද පක්ෂග්‍රාහී නොවි. අසතියේ ඉන්නකොටත් අසතියේ ඉන්න බව දැනගත්තට පස්සේ manussත්ත්ව ප්‍රතිලාභය කියන එක තේරෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට භාවනාවේ අපි ඉඳගෙන අතක් පිටතත් යන ඉන්න එක නෙවෙයි භාවනාවේ හරි වැඩේ තියෙන්නේ. ඒ දින්දා වැඩ කරනකොට පරියංකේදී ගන්න සතිය මේ පරියංකේ ඉඳලා ඊගාව පරියංකේට කොච්චර ගෙනියන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් එතනතර පරියංකේ කරනවා සතිය හැදෙනවා. එතන හැලෙනවා. ඊගා දවසේ ආය උත්සාහ කරනවා. එදින්දා වැඩවල තමයි මේ දෙක දඟල් පුරුක වගේ මල් මාලයක් වගේ පැටලෙන්නේ. ඇවිලිලා ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් SMS slowly, mindfully, silently වැඩ කරන්න. ඒකම අසතියෙන් ඉන්න බව දැනගන්න උත්සාහ කරන්න. එතකොට ඔය දෙවෙනි ප්‍රශ්නට උත්තරේ හම්බ වෙනවා. වෙන ප්‍රශ්න නැති නිසා මම විශ්වාස කරනවා